පින්වත්නි අපි මේ සංසාරේ පැමිණි ගමනේදී අපේ කුමක්ද වාසනාවකට මේ ශ්‍රී ලංකා ද්වීපයේ සිංහල බෞද්ධයන් වෙලා ඉපදෙන්න ලැබුණා. හැබැයි පින්වත්නි අපි ගෙවූ සසරේ සෑම අවස්ථාවකම අපි සිංහල බෞද්ධය වුණේ නැහැ. සමහර අවස්ථාවලදී අපි ඉපදුනා ඉපදිලා තියෙනවා අපි නිරේ. සමහර අවස්ථාවල අපි ඉපදිලා තියෙනවා තිරිසන් අපායේ. සමහර අවස්ථාවල අපි ඉපදිලා තියෙනවා പ്രേත ලෝකේ. සමහර අවස්ථාවල අපි ඉපදිලා තියෙනවා දෙවියන් අතරේ. එතකොට පින්වතුනි සත්වයේ කෙනෙක් එක අවස්ථාවක මිනිසෙක් වෙලා උපදිනවා. එයාම තව අවස්ථාවක පිරිතෙක් වෙලා උපදිනවා. එයාම තව අවස්ථාවක තිරිසන් සතෙක් වෙලා උපදිනවා. එයා තව අවස්ථාවක නිරේ උපදිනවා. එයා තව අවස්ථාවක ආයමත් මිනිසෙක් වෙලා උපදිනවා. මේ වගේ ගමනක් යන ජීවන රටාවට අපි කියනවා සසර කියලා. ඒතර සසර කියලා අපි කියන්නේ එක දිගටම මේ මිනිස්සෙක් වෙලාම උපදිනව නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඕක පැහැදිලි කරලා දෙනකන් අපිට ඕක දැනගන්න ක්‍රමයක් නැහැ. අපට හිතෙන්නේ ආයමත් අපි මිනිසුන් අතර උපදීවි. එක්ක අපේ නෑදෑයෝ අතරේ අපි උපදීවි. එක්ක අපේ දරුවන් අතරේ අපි ඉපදීවි. එහෙම නැත්නම් අපි ආයමත් සිංහලයෝ වෙලා උපදීවි. එක්ක ආයමත් බෞද්ධ පවුලක උපදීවි. මේම තමයි අපිට පේන චිත්‍රේ, පේන ලෝකේ අපිට හිතන්නේ. නමුත් අපේ ජීවන රටාව හැදිලා තියෙන්නේ පින්වත්නි ඒ විදිහේ උපතක් කරා යන්න නෙවෙයි. අපේ ජීවන රටාව හැදිලා තියෙන්නේ මේ ජීවිතේ අපි ඉපදිලා ඉන්නවා. මේ ජීවිත ගමන මෙහෙම යද්දී අපි මැරෙනවා. මැරුණට පස්සේ අපි ආයමත් උපදිනවා. මේ ජීවිතයේ අපි රැස් කරපු කර්මයට අනුව. එහෙම උපදින්දී අපි දන්නේ නැහැ තිරිසන් අපාය උපදීද, නිරේ උපදීද, പ്രേත ලෝකෙ උපදීද කියලා දන්නේ නැහැ. එතකොට මේ නොදන්නා නොපෙනෙන ගමනක තමයි අපි මේ යන්නේ. මනුස්ස ලෝකෙට ආවට පස්සේ මනුස්ස ලෝකෙදී අපිට විවිධාකාර දේවල් අපේ ඇස්වලට පේනවා. විවිධාකාර දේවල් අපිට අහන්න ලැබෙනවා. අපිට අහන්න ලැබෙන විවිධ දේශපාලන පක්ෂ ගැන කතා. විවිධ සමාජ ක්‍රම අපිට මේ ජීවිතේ මේ විදිහට ගත කළොත් දියුණු වෙන්න පුළුවන්. මේ විදිහට ගත කළොත් දියුණු වෙන්න පුළුවන්. මෙහෙම ගත කළොත් ලස්සනට ඉන්න පුළුවන් කියලා අපිට අහන්න ලැබෙනවා. හැබැයි මේ සෑම එකක්ම තුල අපිට අහන්න ලැබෙන්නේ මේ මනුස්ස ජීවිතය සාර්ථක කරගන්න හැටි හැටියටයි. මනුස්ස ජීවිතේ සාර්ථකයි කියලා අපිට හිතෙන්නේ අපිට ගියක් තිබ්බොත්. අපිට ඉඩමක් තිබ්බොත්. අපිට හොඳ දරුවෝ ලැබුණොත් අපිට හොඳට රස්සාවක් ලැබුණොත් අපිට සල්ලි භාගෙ තිබුණොත් අපිට යන්න එන්න පහසුකම් තිබ්බොත් අපි පමණකින් හිතනවා හා අපේ ජීවිතේ දැන් සාර්ථකයි. ඒ සාර්ථකත්වයේ පිළිබඳ අපි රැවටීමක්. එහෙම රැවටුනාම කියනවා සමහරු දැන් ඉතින් අපේ ළමයි දෙන්න දීග දුන්නට පස්සේ මට මලක් කමක් නැහැ. මට මේ දරුවන්ගේ කටයුතු කරලා දුන්නට පස්සේ මං නිදහස්. එහෙම කියනයි නැද්ද? එහෙම කියනවා. එතකොට මේගොල්ලෝ හිතන්නේ ඊට පස්සේ මනුස්ස ලෝකේ මගේ කටයුතු සම්පූර්ණයි දැන් මං මනුස්ස ලෝකෙට ඇවිල්ලා මං කරපු දේවල් ටික හරි දැන්. මොකක්ද ඒකලේ ජීවත් පොඩි කාලේ ඉඳලා අපි ලොකු මහත් වුණා, ඉගෙන ගත්තා, රස්සාවක් කළා, විවාහ වුණා, දරුවන් ලැබුණා, මේ දරුවන්ට ඉගැන්නුවා. ඊට පස්සේ මේ දරුවන්ට රස්සාවක් හදලා දුන්නා. දරුවන්ව දීගතලක දුන්නා. දැන් හරි. මන් නිදහස්. සමහර කියන මට මේ ගේ කෑල්ල හදලා ඉවර කරගත්තට පස්සේ මට මලාට කමක් නැහැ. සමහරු කියනවා මේ මගේ මේ නඩුව ඉවර වුණොත් ඊට පස්සේ මම මරාට කමක් නැහැ. මේ ළමයින්ට නඩු දෙන්න අපි යන්න පුළුවන්. අපි හැමතිස්සෙම හිතනවා පොඩි දෙයක් කළා මලාට කමක් නැහැ. අපි දන්නේ නැහැ අපි මොන විදිහේ සසර ගමනකද මේ යන්නේ කියන කාරණය අපි දන්නේ නැහැ. මේ නොදන්නාකමට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන වචනයක් අවිද්‍යාව. අවිද්‍යාව කියලා. මේ අවිද්‍යාව කියන එක පින්වත්නි මේ කරවලේ යනවට වඩා භයානක එකක්. දැන් අපි කියමු අපිට කරවලේ යන්න අවස්ථාවක් උදා වුණා කියලා. එතකොට අපිට පුළුවන් කඩුවලේ යද්දී අත් දෙක ඉස්සරහට දාගෙන අත ගගා හරියක්. අපිට අඩු ගානේ හැරමිටියක්වත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අවිද්‍යාව කියන එක ඒ වගේ එකක් නෙමෙයි. අවිද්‍යාව කියන්නේ අපිට තේරුම් ගන්න තියෙන බැරිකමමයි. තේරුම් ගන්න තියෙන බැරිකමමයි. තේරුම් ගන්න තියෙන බැරිකම අපිට ඇවිල්ලා තියෙන්නේ අපි ඇහෙන් දකින රූප, ඇහෙන් දකින ලෝකයේ තුල අපිට ඇත්ත දකින්න ඉඩක් නැහැ. කණෙන් අසන දේවල් වලින් අපිට ඇත්ත අහන්න ඉඩක් නැහැ. අපිට හිතට එන අරමුණු වල ඇත්ත හිතන්න ඉඩක් නැහැ. මේ නිසා අපි හැමතිස්සම කොටු වෙලා ඉන්නවා මම කියන රාමුව තුල. මගේ කියන රාමුව තුල. මගේ පැවැත්ම කියන රාමෝ තුල අපි කොටි වෙලා අපි කොටි වෙලා ඉඳගෙන අපි මගේ පැවැත්ම තමයි හොය හොය අපි ආවේ. මෙහෙම ආපු ගමනේදී අපි දන්නේ නැහැ අපි නවතින්නේ කොහේද කියලා. හොඳ උදාහරණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ අචිරවතී කියන ගංගාවේ මාළු අල්ලලා හිටිය ළමයි. එතකොට එකපාරට ඒ ගඟේ අහු වුණා රත්තරන් පාට මාළුවෙක්. ඉතින් මේ ළමයි කල්පනා කළා කොසල් රජුරවන්ට මේ මාළුවා ගිහින් පෙන්නුවොත් ඒ රජුරුව අපිට තෑගි දෙයි. මේ ළමයි මේ මාළුවාව වාජනයකට අරගෙන වතුර පුරවගෙන රජුරුව ගාවට ගෙනි. රජුරුව බලලා කිව්වා හා හරි අපූර්ව යස මාළුවේ අපි මේ මාළුවව එක්කගෙන අරන් යමු බුදුරජාණන් වහන්සේට පෙන්වන්න කියලා. බුදුරජාණන් වහන්සේට මේ මාළුවව පෙන්වන්න එක්කන් කියලා. ඒ එක්කන් යනකොට ජේතවනාරාමයේ ඇතුළට මේ මාළුවා වාදනේ දෙපැත්තෙන් අල්ලගෙන යද්දි මේ මාළුවා වතුරෙන් උඩට ඔළුව දැම්මා. ඔළුව දාලා ලොකු ඈනුමක් ඇරියා. පලාතම ගන්ධස්සාරි බෑ. බුදුරජාණන් වහන්සේ ළඟට මේ මාළුවා ගෙනිච්චා උන්වහන්සේ මේ මාළුවා දිහා බැලුවා. බලලා ඇහුවා හා කපිල කොහොමද කියලා ඇහුවා. එතන මාළුවට ඇමතියි බුදුරජාණන් වහන්සේ මොකේ මොන නමකින්ද? කපිල. හා කපිල කොහොමද කියලා ඇහුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ පිරිසට කියනවා මේ මාළුවා නිකන් කෙනෙක් නෙවෙයි කියලා. මේ සංසාරේ පැවිද්දෙක් කිව්වා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මහාන වෙලා හිටපු කෙනෙක් මේ කිව්වා. බුදුරජාණන් වහන්සේ මේක මම නෙමෙයි මේ කතාව කියන්න වටින්නේ මේ මාළුවාමයි. මාළුවාට කතා කරන්න ඉරිදි බලේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවයෙන් සැලැස්සුවා. මාළුවගෙන් ඇහුවා මාළුවෝ නුඹ මනුස්ස ලෝකයෙන් සිටිද්දි නම මොකද්ද? දැන් මාළුව කතා කරනවා. කිව්වා කපිල. ඔබට කවුද හිටියේ? මට අම්මා හිටියා. නංගි හිටියා. අයියා හිටියා. ඒගොල්ලෝ මොකද කළේ? ඒගොල්ලෝ ඔක්කොම මහාන වුණා කියලා. බුද්ධ කාලේ. කාශ්‍යප බුදුහාමුදුරන් කාලේ. අයියා අයියා රහත් වෙලා පිරිනවන් පෑවා කියලා. අම්මා අම භික්ෂුණියක් වුණා කිව්වා. නංගි නංගි භික්ෂුණියක් වුණා. ඒගොල්ලෝ ඒ දෙන්න දැන් නිරේ කිව්වා. ඊට පස්සේ ආවා කපිල නුඹට මොකද මේ වුනේ? මම හරියට සිල්ලුතුන්ට බැන්නා. හැබැයි මම සිල් රැක්කා. සිල් රැකපු නිසා රත්තරන් පාට ඇඟක් ලැබුණා. සිල්ලුතුන්ට බැනපු නිසා තිරිසන් අපායට දුනා. කටගත ගහන මාළුවෙක් වෙලා. ඊට පස්සේ ඇහුව බුදුරජාණන් වහන්සේ මාළුවාගේ මාළුවෝ නුඹ ඊළඟ ජීවිතේ කොහෙද උපදින්නේ? මාළුව කෑ ගහලා කිව්වා නිරයේ කියලා. දැන් මාළුවට ඊළඟ ජීවිතේ එක පාට පෙනෙච්ච නිසා කම්පනයක් ආවා. මාළුව උඩ පැනලා අර වාජනේ ගැට්ටි උඩුව ගහගෙන මැරුණා. දැන් බලන්න මේ නොපෙනෙන මේ ජීවිතයක් තුළ තියෙන නොපෙනෙන කතාව අපිට හොයාගන්න බැරි කතාව බුදු කෙනෙක් පහළ වෙලා ඉස්මතු කරලා දෙනවා. පින්වත්නි අපි සෑම කෙනෙකුගේම ජීවිතයේ පිටිපස්සේ කතාන්දරයක් තියෙනවා. අපි සෑම කෙනෙකුගේම ජීවිතයේ පිටිපස්සේ ලොකු කතාන්දරයක් තියෙනවා. හැබැයි මේ කතාව අපිට දැන් පේන්නේ මේ කතාව දැන් වැහිලා තියෙනවා. එතකොට අපේ පිටිපස්සේ පේන ජීවිත කතාව අපිට මතු කරගන්න තිබුණා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. ඒක තම තමන්ටම තම තමන්ගේ කතන්දරේ දකින්න පුළුවන්. ඒකට කියනවා කුබ්බේ නිවාසානුස්ති ඥාන කියලා. සමාධිය උපද්දවලා හිට තමන්ගේ ජීවිතය ආපස්සට බලන්න පුළුවන් කෙනෙකුට. ඒකට කියනවා පෙරවිසු කඳ පිළිවෙල දක්නා නුවණ. අපි හැමෝගෙම තියෙනවා ජීවිත කතාවක්. හැබැයි මේ කතාව ඉවර වෙන්නේ බුදු කෙනෙකුගේ ධර්මය අපේ ජීවිතයට ලැබුණොත් විතරයි. නැත්තම් මේක කවදාවත් ඉවර වෙන්නේ නැති කතන්දරයක්. අපි ගත්තොත් ඔබට පේනවා ඇති මේ රූපවාහිනී නාට්‍යවල කතා ඉවර වෙන්නේ නෑ වගේ පේන්නේ. නෑ ඒවා ඉවර වෙනවා. නමුත් අපේ මේ කතන්දරේ ලේසියෙන් ඉවර වෙන්නේ මේ කතන්දරේ ඉවර වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච දවසට. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ පින්වත්නි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් බලද්දී අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මේ ඉපදිච්ච මිනිස්යාට සතර අපාය උරුම වීම ඉපදිච්ච සත්වයාට සතර අපාය උරුම වීම ඉතින් මේක බුද්ධ දේශනා වල තමයි තියෙන්නේ හැබැයි කෙනෙකුට මේ ගැන හිතේ විශ්වාසයක් ඇති වෙන්න නම් එයාට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමක් ඇති වෙන්න ඕනේ මොකද හේතුව බැලු බැලමට අපිට මේක හොයාගන්න ක්‍රමයක් නැති නිසා අපිට හිතෙන්නේ අපි පෙරේත ලෝකේ ඉඳලා, නිරේ ඉඳලා, තිරිසන් අපායේ ඉඳලා, එහෙම දුක් විඳ ඉඳලා ආපු ගමනක් තියෙන්නේ කියලා අපිට පේන්නේ මොකද හේතුව වර්තමාන මිනිසාට අතීත මිනිසාටත් වඩා අවබෝධ කරගන්න තියෙන අවස්ථාව නැහැ. මොකද දැන් අපි ගත්තොත් මේට අවුරුදු 25කට කලින් අපිට වඩා මිනිසුන්ට විවේකයක් තිබුණා. ඒ කාලේ මිනිස්සුන්ට තිබුණේ රේඩියෝ එක විතරයි. ඒ කාලේ මිනිස්සු බලාපොරොත්තු වෙමින් මේ මිනිස්සුන්ට රේඩියෝ එක අහලා සතුට ලබන්න සතියට එක දවසයි තිබුණේ සතුදා. සතුද රැයට යනවා මුවන් පැලැස්ස. ඕක අහන්න තමයි මේ මිනිස්සු ඔක්කොම රේඩියෝ එක වටේට එකතු වෙන්නේ. දැන් එහෙම නැහැ. දැන් මේ රූපවාහිනියත් එක්ක මේ මිනිස්සු කාන්දමකට අහු වුණා වගේ. මේ මිනිස්සු සම්පූර්ණයෙන් මේකට අහු වෙලා යනවා. ඊට පස්සේ මේ මිනිස්සුගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ගෙවිලා යන්නේ Tamanටත් තේරෙන්නේ නැති විදියට. Tamanටවත් හොයාගන්න බෑ Taman නාකි වෙනකන්. Tamanටවත් හොයාගන්න බෑ Taman ළඩ වෙනකන්. Tamanටවත් හොයාගන්න බෑ Taman මැරිලා යනකන්. කෙනෙක් හිතන්න පුළුවන් මැරිච්ච ගමන් අපි එයා නිදහස් යන්තම් එයා නිදහස් වුණා කියලා. නිදහස් වුණා නෑ. එයා ආය අහු වුණා. මරුණා කියලා කියන්නේ ආය උපතකට අහු වුණා කියන එකයි. මේ නිසා අපිට මැරිලා නිදහසක් නැහැ. අපි නිදහසට උවමනා කරන දේ ජීවත් වෙලා ඉඳිද්දි සැලසුම් කරගන්න ඕනේ. ඒ සැලැස්ම අපිට ලබා දෙන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයෙන් පමණයි. ලෝකෙ වෙන කිසි කෙනෙකුට අවස්ථාවක් නැහැ යථාර්ථයක් දකින්න. දැන් අපි ගත්තොත් අනිත් සෑම ආගමකම කියන්නේ ඒ මේ මිනිස්යාගේ පරලොව වැඩේ ඒ ආගම අදහන දෙවිවරු බාරගෙන ඉවරයි. ඒක දෙවියන්ට බාර දීලා තියෙනවා. මිනිස්සුන්ගේ නැවොත් කියන අපි දන්නේ නැහැ ඒක දෙවියෝ බලාගන්නේ. අපි දන්නේ නැහැ ඒක දෙවියෝ බලාගන්නේ. අපි දන්නේ නැහැ. අපි එහෙම නෙමෙයි කියන්නේ. අපි කියන්නේ අපි දන්නේ නැහැ ඒක කර්මානුරූපව සිද්ධ වෙයි. හැබැයි අපි කියනවා නම් අපි දන්නේ ඒක කර්මානුරූප සිද්ධ වෙයි කියලා. අපි ඒක තව දුරටත් බුද්ධිමත් කරගන්න ඕනේ කොහොමද? කර්මානුරූපෝ නම් වෙන්නේ අපට පුළුවන් ඒ කර්මය වෙනස් කරන්න. කොහොමද අපි කර්මය වෙනස් කරන්නේ? පින දියුණු කිරීමෙන්. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අපිව මේ සතර අපායෙන් මුදවන්න අපිට මේ මාර්ගය පෙන්වා දෙන ඇත්ත වශයෙන්ම දැන් බලමු මේ ජීවිත ගමනේ අපි බැලුවාට පස්සේ මේ ජීවිතේ මේ දේශපාලන වලින් එහෙම නැත්නම් විවිධ සංගම් වලින් සමිති සමාගම් මොනවා තිබුණත් මේ හැමතැනම කතා කරන්නේ බොහොම කරුණු කීපයයි. එකක් තමයි කෑම බීම. අනිත් එක තමයි ඇඳුම් පැළඳුම්. අනිත් එක තමයි නිවාස, බේතේ. මේ ටික මේ ඔක්කොම අයිති මේ කයේ පැවැත්මට විතරයි. නමුත් අපේ වචනය හසුරුව ගන්නේ කොහොමද? අපි කයෙන් කරන ක්‍රියාව ඵලදායී ක්‍රියාවක් කරන්නේ කොහොමද? අපි හිතෙන් හිතන සිටිවිලි ක්‍රමානුකූලව හදන්නේ කොහොමද? මේවා ඒ කවුරුත් කතා කරන්නේ මේවා කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විතරයි. ඒ නිසා මේ ජීවිතයේදී අපිට කොයිතරම් ඇඳුම් තිබුණා. අපිට කොයිතරම් යාන වාහන තිබුණා. අපිට කොයිතරම් කෑම බීම තිබුණා. කොච්චර ලස්සන ගෙවල් තිබුණත් අපි අපේ ජීවිතය ගැන තේරුම් අරන් නැත්තම් අපිට අර දේවල් ඔක්කොම අහිමි වෙන වෙලාව අපිට හොයන්න බෑ. අපිට අහිමි වෙලා හොයන්න බෑ. දැන් අපි ගමු මේ ජීවිතේ ඇඳුම් ගොඩාක් ආශා කරගෙන ඇඳුම් ලස්සනට පැක් කර කර ගියාගෙන ඉන්නවා කියමු කෙනෙක්. ඔන්න මැරෙනවා. මැල්ලේ උපදිනවා බොළු පැටියෙක් වෙලා. දැන් ඇඳුම් කො කවුද යට ඇඳුම් අඳින්නේ දැන්? දැන් යා මැරෙනකම් ඉන්න ඕනේ උපන් හැටි තමයි. යා උපදිනවා කුකුල් පැටියෙක් වෙලා. කවුද යට ඇඳුම් අඳින්නේ? එයා උපදිනා වෙන සතෙක් වෙලා. කවුද ඉන්නේ යට ඇඳුම් අඳින්නේ? එයාට කවුද විලි වහ ගන්න කියලා දෙන්නේ? කවුරුත් නෑ. එතකොට මේ ජීවිතයේදී අපි හරියට සැලසුම් කළොත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපේ ජීවිතවල ප්‍රධාන දෙයක්. ඒ තමයි මනස. උන්වහන්සේ දේශනා කළේ මේ සෑම දෙයකටම ප්‍රධාන වෙන්නේ මනස. මනෝ පුබ්බංගමාදාපා. මනස ප්‍රධාන වෙන්නේ හොඳට නරකට යහපතට අයහපතට කුසලයට අකුසලයට මේ සෑම දෙයකම මුල් වෙන්නේ මනස. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ හිත පිරිසිදු කරගෙන පහදවාගෙන අපිට ජීවත් වෙන්න ලැබුණොත් අපේ ජීවිතය එදා ඉඳලා වෙනස් වෙනවා. දැන් බලන්න කල්පනා කළා අපිට හැමදේම ලැබෙනවා දවසක්. දැන් මොනවාද දවස ගෙවිගෙන යනවා. දැන් මොන අපි රැයට නිදා ගන්න. ඇහැරෙනකොට ආයෙ දවසක් ලැබෙනවා. මේ දවස ආයෙමත් අපි වැඩ කටයුතු කරගෙන යද්දි ගෙවිලා යනවා. හැබැයි අපි සැලසුමක් කළොත් අපිට ලැබෙන සෑම දවසක්ම අපේ ජීවිතේ වැදගත් සම්දිස්ථානයක් බවට පත් කරගන්න. ධර්මයේ තුල සැලස්මක් ඇතුව ජීවිතේ හරිගස්ස ගන්න මේ මනුස්ස ජීවිතේ එක්තරා අපේ සංසාර ගමනේ තීරණාත්මක ජීවිතයක් වේවි. එහෙම නැත්නම් කවුරුත් ඉපදුනා වගේ අපිත් ඉපදුනා. කවුරුත් ජීවත් වෙනවා වගේ අපිත් ජීවත් වෙන්නේ. කවුරුත් මැරිලා යනවා වගේ අපිත් මැරිලා ආවි. කවුරුත් සසරේ සතර අපාය වැටි වැටි යනවා වගේ අපිත් යාවි. හැබැයි පින්වත්නි මේකෙන් බේරෙන්න පුළුවන් දුර්ලභම අවස්ථාවක් අපිට ලැබුණා. ඒ තමයි කලාතුරකින්. ඊ타ත්ම කලාතුරකින්. අතිශයින්ම දුර්ලභ දෙයක් මේ ලෝකෙට සිද්ධ වුණා. ඒ තමයි මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120ක්ව තියෙද්දී ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණා. එතකොට නුවණැති දෙවියන් මිනිසුන් ඒ ගෞතම බුදුරජාණන් වහන්සේව හඳුනා ගන්නවා. මේක තමයි අපි මනුස්ස ජීවිතේ කරන්න තියෙන වැදගත්ම දේ මේකෙන් තමයි අපි වෙනස් වෙන්නේ. අපි අපේ නෝන පාවිච්චි කරලා ඒ බුදුරජාණන් වහන්සේව හඳුනා ගන්න ඕනේ. අපි කොහොමද මේ බුදුරජාණන් වහන්සේ හඳුනාගන්නේ? ඒ බුදුරජාණන් වහන්සේ කෙලෙස් නැසූ කෙනෙකි. අරහං වනසේක. අරහං කියන්නේ කෙලෙස් නැති රාග දේශ මොහ නැති රාතන් වහන්සේ නමක් වන තේක අපි නුවණින් හඳුනා ගන්න ඕනි. අපි කොහොමද පින්වත්නි බුදුරජාණන් වහන්සේව හඳුනාගන්නේ? උන්වහන්සේ නිකලස් කියලා. උන්වහන්සේ ලෝකයට ප්‍රතිඥා දුන්නා ඉස්ස ඉස්සලාම. ඔබට මතක ඇති පස්වග භික්ෂුන් වහන්සේලා හම්බ වෙලා මිගදායට වැඩියා. ඒ වෙලාවේ උන්වහන්සේ ඒ පස්වග භික්ෂුන් වහන්සේලා උන්වහන්සේට සම අයට කතා කරනවා වගේ ආයුෂ්මත්නි කියලා කතා කළා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ තමන්ව හඳුන්වා දුන්නා ආයුෂ්මත්නි කියලා කතා කරන්න එපා. තථාගතෝ භික්ඛවේ අරහ සම්මා සම්බුද්ධ. මහණෙනි තථාගතයන් වහන්සේ අරහ රහතන් වහන්සේ කෙනෙක්. පළවෙනි සම්මා සම්බුද්ධ මේක තමයි පින්වත්නි අපි අඳුනා ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කවුද? රහතන් වහන්සේ තමයි. එතන අපි කොහොමද උන්වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා අඳුනගන්නේ? උන්වහන්සේ රහතන් වහන්සේ කියලා අඳුනගන්නේ උන්වහන්සේගේ දේශනාවලින්. ඔබට මතක ඇති ඥානසෝනි කියලා බ්‍රාහ්මණේ විලෝතික කියලා බ්‍රාහ්මණයෙකුට විස්තර කළා බුදුරජාණන් වහන්සේ ගැන මේ ඇතෙකුගේ පාසටහන උපමා කරලා. ඒක තමයි මිහිඳු මහරහතන් වහන්සේ දෙවන පෑතිස් රජතුමාට මේ අම්බස්තල චෛත්‍යය ළඟ දේශනා කළේ. එතකොට ඒක දේශනා කළා බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අරහං සම්මා සම්බුද්ධයි කියලා ඒකාන්තයෙන්ම නිස්සාරකට යන්නේ රහතන් වහන්සේ කිව්වා. එතකොට ඒකාන්ත නිස්සාරකට උවමනා කරන ශ්‍රද්ධාව ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්මයි. මොකද හේතුව උන්වහන්සේගේ ධර්ම දේශනාවල් කියවා බලද්දී ඉගෙන ගනිද්දී අපට හරීම පැහැදිලි ඒ දේශනාවල් ලෝකයේ පුතත්ජන කෙනෙකුට කරන්න බෑ. ඒ දේශනාවන් සම්මා සම්බුදු නොවූ කෙනෙකුට කරන්න බෑ. ඒ දේශනාවල් ආශ්චර්යයි. පුදුම සාගතයි. මොකක් ගැනද කියන්නේ? ඒ දේශනාවල කියන්නේ අපි ඇස් ටික ගැන, කන් දෙක ගැන, නාසය ගැන, දිව ගැන, ශරීරය ගැන, මනස ගැන, විඥානය ගැන, අපි විඳින සැප දුක් වේදනා ගැන, සංඥා ගැන, චේතනා ගැන මේවයි නිදහස් වෙන හැටි. මේක කිසි දවසක කියන්න බෑ කෙලෙස් සහිත කෙනෙකුට. කෙලෙස් සහිත කෙනෙකුට ඒවා කියන්න පුළුවන් නම් අදත් අපිට කෙලෙස් සහිත මිනිසුන්ගෙන් අහන්න ලැබෙන්න ඕනේ. කෙලෙස් සහිත මිනිසුන්ට ඒක කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ නිකෙලෙස් ගුණයෙන් යුක්තයි කියලා අපි උන්වහන්සේව ඉස්සෙල්ලාම අඳුනා ගන්නවා. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අරහන් වනසේක. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපි අඳුනා ගන්නවා සම්මා සම්බුද්ධ වනසේක. ඒ කියන්නේ උන්වහන්සේට ගුරුවරයෙක් නැහැ. උන්වහන්සේට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කවුරුවත් කියලා දුන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සොයාගන්න උන්වහන්සේ අවුරුදු 6ක් දුක් විඳ දුක් විඳලා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සොයාගත්තේ. ඊට පස්සේ උන්වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රගුණ කළා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රගුණ කිරීම තුළ උන්වහන්සේ නිකලෙස් වුණා. සම්මා සම්බුද්ධයි. බුදුරජාණන් වහන්සේ අඳුනගන්නේ මේ විදිහට අපි. උන්වහන්සේ නිකලෙස් අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විද්‍යාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තරෝ පුරුෂ ධම්ම සාරථී වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක කියලා මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ හඳුනා ගන්නට ඕනි. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ හඳුනා ගැනීම මා හිතන්නේ අපට ලැබෙන අතිශයින්ම දුර්ලභ ලාභයක්. මොකද හේතුව එබඳු ආකාර ගුණයකින් සමන්විත කෙනෙක් අපිට හොයාගන්න ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වැනි ගුණයකින් සමන්විත කෙනෙක් අපිට සොයාගන්නට ලැබෙන්නේ නැහැ. ඒකාන්තයෙන් මේ බුදුරජාණන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විද්‍යාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝක විද්‍යෝනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරථී වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක බදවා වනසේක කියලා පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේ ගැන අපි හිත පහදවා ගන්න ඕනේ මීඩු මහරහතන් වහන්සේ අපට ලබා දුන්නේ ඒක මීඩු මහරහතන් වහන්සේ අපට කියලා දුන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්න හැටි එදා පින්වත්නි දෙවනපෑතිස් රජතුමා මිහිඳු මහරහතන් වහන්සේ විස්තර කරපු ඒ ධර්මයට අනුව බුදුරජාණන් වහන්සේගෙන හිත පැහැදුනා නේද? පැහැදුනා. පැහැදිලා බුදුරජාණන් වහන්සේව සරණ ගියා. මේක තමයි පින්වත්නි දෙවියන්ට මිනිසුන්ට හිතසුව පිණිස පවතිනා වූ පළවෙනි කාරණාව. පළවෙනි කාරණාව තමයි අපි අපේ නෝන පාවිච්චි කරලා. දැන් අපි රූප බලන්න පාවිච්චි කරන්නේ අපේ ඇස් දෙක. අපි ශබ්ද අහන්න පාවිච්චි කරන්නේ අපේ කන් දෙක. අපි ගඳ සුවඳ ආග්‍රහණය කරන්න පාවිච්චි කරන්නේ අපේ නාසය. අපි රස දැනගන්න පාවිච්චි කරන්නේ අපේ දිව. අපි පහස දැනගන්න පාවිච්චි කරන අපේ ශරීරය. අපි සිතන්න පාවිච්චි කරන්නේ අපේ හිත. හැබැයි අපි අවබෝධ කරන්න පාවිච්චි කරන්න ඕනි ඇසක් නෙමෙයි කනක් නෙමෙයි නාසයක් නෙමෙයි දිවක් නෙමෙයි කයත් නෙමෙයි මනසක් නෙමෙයි නුවණ මේ නුවණ තමයි අපිට තියෙන විශේෂ දේ මිනිස්සෙක් හැටියට ඉපදිච්ච අපිට තියෙන විශේෂ දේ තමයි නුවණ ඉතින් මේ නුවණ අපි හරියට පාවිච්චි කළොත් අපිට පුළුවන් හිත පහදවා ගන්න ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන. එතකොට මේ චිත්ත ප්‍රසාදය අපි මේ මනුස්ස ජීවිතේ රැස් කරන උදාාර පිනක්. ඒ චිත්ත ප්‍රසාදය මනුස්ස ජීවිතය තුළ අපි රැස් කරන්නා වූ උදාාර පිනක්. ඊළඟට පින්වත්නි අපි හිත පහදවා ගන්නට ඕනේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. පින්වත්නි දෙවියන්ට පින් පිණිස පවතින්නේ තේ ධර්මයමයි. දෙවියන්ට හිතසුව පිණිස පවතින්නේ තේ ධර්මයමයි. මිනිස්යාට හිතසුව පිණිස පවතින්නේ තේ ධර්මයමයි. ඒ කොහොමද බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කියා දෙනවා යහපත අයහපත. ඒ ධර්මයෙන් කියා දෙනවා හොඳ නරක. එතකොට යහපත මේකයි කියලා කියා දුන්නාම අපි යහපතට කැමති වෙනවා. අයහපත මේකයි කියලා කියා දුන්නා අපි අයහපතට අකමැති වෙනවා. යහපතට කැමති වෙලා යහපත ලං කරගන්නවා. අයහපතට අකමැති වෙලා අයහපත දුරු කරනවා. මේ විදිහට අපි කුසල් ලං කරගන්නවා අකුසල් බැහැර කරනවා. මේක කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විතරයි. ඉතින් කෙනෙකුට මේ ජීවිතේ ඒ කුසල් අකුසල් හඳුනාගෙන එයාට මේ ජීවිතේ අවබෝධයක් කරා ය아가න්න පුළුවන් වුණොත් එයාගේ ජීවිතයේ විශේෂ එකක් වෙනවා. ඒ කියන්නේ පින්වත්නි අපි හැමෝගෙම ජීවිතය තුළ තියෙනවා විඥානය කියලා එකක්. මේ විඥානයේ ක්‍රියාත්මක ගුණේ නැත්තම් අපිට පේන්නේ විඥානයක් ඇහි හටගත්තේ නැත්නම් අපිට රූප පේන්නේ නැහැ. විඥානයක් කනේ හටගත්තේ නැත්නම් අපිට ශබ්ද ඇහෙන්නේ නැහැ. විඥානයක් නාසයේ හටගත්තේ නැත්නම් ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. විඥානයක් දිවේ හටගත්තේ නැත්නම් රස දැනෙන්නේ නැහැ. විඥානක් කයේ හටගත්තේ නැත්නම් පහස දැනෙන්නේ නැහැ. විඥානයක් සිතේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපිට හිතන්න බෑ. එතකොට මේ අපේ ජීවිතයේ ඇස කන නාසය දිවකය මනස කියන මේ හය ක්‍රියාත්මක වෙන්න තියෙන ප්‍රබල දෙයක් විඥානය කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විඥාණය මේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා හරියට මේ බීජයක් පොළවේ පැලවෙන විදිහට. ඒ කියන්නේ අපි ඕම හොඳ කල්පනාවෙන් යහපත් දේවල්, පින් දේවල්, හොඳ දේවල් අපේ ජීවිතේ පුරා කරද්දී ඔන්න අපේ විඥානයේ පිනට අනුව සකස් වෙනවා. මොකද පින්වත්නි, මේ විඥානයේ තමයි මරණයේ වෙලාවේ චුත වෙනවා. එතකොට පිනට අනුව සකස් වෙලා තිබුත් විඥානේ ඒ චුතවන්නා විඥානේ සුගතිය උපත කරා යනවා. පවට අනුව සකස් වෙලා තිබුණොත් විඥානේ ඒ චුත වෙන විඥානේ දුගතිය යනවා. එතකොට පවට අනුව සකස් වුණොත් විඥානේ දුගතිය යනවා. පිනට අනුව සකස් වුණොත් විඥානේ සුගතිය යනවා. හැබැයි විඥානය කියන එක අපිට ඕනේ හැටියට පාලනය කරන්න බෑ. අපි ඒක අවබෝධ කරගෙන තියෙන්න ඕනේ. විඥානය කියන එක අපි පාලනය කරනවා නෙවෙයි. අපි හිතන පිළිවෙල අපි වචන කතා කරන පිළිවෙල අපි කයින් කරන කයින් ක්‍රියා කරන පිළිවෙල සකස් වෙවි යන එක. ඒතර විඥානික තියෙන්නේ මාගේ විඥානි මෙසේ වේවා කියලා විඥානය අපිට පාලනය කරන්න බෑ. හැබැයි විඥානය වෙනස් වෙනවා අපි ක්‍රියා වෙනස් කරලා. දැන් අපි ගත්තොත් ඔන්න අපිට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා කියනවා. එතකොට මේ ඊර්ෂ්‍යාවට අනුව විඥානය හදනවා. ඊළඟට අපි ඊර්ෂ්‍යාව බැහැර කළා කරුණාව ඇති කරගත්තා කියනවා. එතකොට කරුණාවට අනුව විඥානය හැදෙනවා. අපි මෛත්‍රිය ඇති කරගත්ත ගමන් මෛත්‍රියට අනුව විඥානය හදුනා. එහෙනම් මේ විඥානයේ ස්වභාවය තමයි මේ චේතනාවල් වලට අනුව සකස් වෙවි යන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සමතිස්සෙම මේ හිත පිරිසිදු තියාගන්න කියලා. අකුසල් වලින් බැහැර කරන්න කියලා. මොකද එහෙම නැත්නම් අර විඥානි තමයි හැදි හැදි යන්නේ. අපිට හොයාගන්න බැරි අපි අපි ඉන්නේ මම තුලනේ. මම කියන අදහස තුළ අපි ඉන්න නිසා අපිට මේ විඥානීයක බරපතල සිද්ධිය හොයන්න බෑ. ඒ නිසා සමහර අවස්ථාවල් තියෙනවා ඔන්න බුදුරජාන් වහන්සේගේ කාලේ හිටියා එක සිටුවරයෙක් හිටියා ආනන්ද කියලා. මේ ආනන්ද කියන සිටුවරයා එයාට පුතෙක් හිටියා මූලසිරි කියලා. ඒ සිටුවරයයි ඒ සිටුවරයයි මූලසිරි කියන පුතාවයි සේවක මඬුල්ලයි ඔක්කොම එකතු කරලා හැමදාම උදේට රැස්වීමක් තියෙනවා. රැස්වීමක් කියලා ඒ ඔක්කොටම දේශනාවක් දෙනවා. ඒගොල්ලන්ට කියනවා උඹලා දැනගනින්න මම මේ දැන්ට කෝටි 40ක් හම්බ කරලා තියෙනවා. මම මේව හම්බ කළේ වේයේ තුඹසක් බඳින විදියට. මම මේව හම්බ කළේ මී මැස්සෙක් රොංගෙනක් දාන විදියට. ඒ නිසා එක රුපියලක් වේදම් කළොත් වියදමක් මිසක් ආදායමක් නෙවෙයි. ඒ නිසා මම මේ කරන විදිහ හම්බ කරපන් කියලා ඉගන්නේ. හැමදේම ඉතින් උදේට මෙයා කියනවා මේක. ඉතින් මෙයා විශාල ගයක් හැදුවා. විශාල වත්තක් ගත්තා. තාපයක් බැඳා මෙයා මල. මැරිලා ගිහින් උපන්නා ඒ ප්‍රදේශයේම ටිකක් ඈත රොඩි කුලේ හිඟාකකා ඉන්න පවුලක. ඉපදුනාට පස්සේ ඒ ඒ කණ්ඩායමේ ලොකු අර්බුදයක් හටගත්තා, ගෝතාවක් හටගත්තා, කෑම බීම නැතුව ගියා. රණ්ඩු සරුවල් ඇති වුණා. ඉතින් මේගොල්ලෝ හොයාගෙන හොයාගෙන ගියාම තේරුණා මේගොල්ලෝ හොයාගත්තා මේ එක්කෙනෙකුට බබෙක් හම්බ වෙන්න ඉන්නවා. එයා එදා ඉඳලා තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. ඊට පස්සේ ගර්භණී අම්මව මේගොල්ලෝ මේ මේගොල්ලන්ගේ කණ්ඩායමෙන් එළෙව්වා. මේ අම්මා දැන් තනියම හිඟාකකා ජීවත් වෙලා පුතෙක් දී කළා. ඒ පුතාගේ ඇස් වපරයි. නහය මොක්කක්. කට ඇදයි. පිට කුදුයි. කකුල් කොරයි. අම්මා මොකද කළේ මේ පුතාව පුළුවන් හැටියට හදලා හිට පුතාට කිව්වා තේරෙන වයස එනකොට කිව්වා පුතේ මට නම් බෑ දැන් තවදුරටත් නොබ නිසා දුක් විඳින්න. ඉතින් තනියම ජීවත් වෙන කියලා පොල් කට්ටක් අතට දුන්නා. දැන් මේ පුතා ඊගා කකා ජීවත් වෙන. මේ වගේ නෙමෙයි පින්වත් ඉන්දියාවේ ඊගා කෑම. මෙහි ටිකක් හරි වාසියක් තියෙනවා දේශගුණෙන්. එහෙම එකක් නෑ. සීත කාලය આવොත් සීතලින් නිදවන්න ඕනේ. වැස්ස කාලය આવොත් වැස්සෙන් දුක් විඳින්න ඕනේ. පායන කාලය පායවින්ෙන් දුක් විඳින්න ඕනේ. ඉතින් මේ ළමයා වීදි දරුවෙක් වුණා. වෙලා ඊට පස්සේ මේ පාර ජීවත් වෙන්නේ. දවසක් මේ හිඟාතකා යන මේ ළමයාට අහම්බෙන් වගේ අර තමන්ගේ මාලිගාව තියෙන පැත්තේ පාරේ කලින් ජීවිතේ සිටුමාරේලා තිබිච්ච පැත්ත පාරේට මෙයා වැටුණා. දැන් මෙයා නිකන් ආකර්ෂණීය වෙලා වගේ මේ පාරේ යනවා. එදා සිටුමාලිගාවේ ගේට්ටුව ඇරලා තිබුණා. මෙයා නිකම්ම මේ ගියේ ඇතුළට මේ මාලිගාව වත් ඇතුළට ගියා. දැන් මෙයාට මේ පොඩි දරුවට හරි පුදුමයි මේ මොකද්ද මෙයාට මේ වෙන්නේ. මෙයා නිකන් පුදුමෙන් වගේ බලාගෙන කෙලීම ගියා දොර ඇරලා තිබුණා ගේ ඇතුළට. ශාලාවට ගියා. යනකට අර මූලසිරි, ඒ කියන්නේ මෙයා මරුණාට පස්සේ කුසල් රජුරෝ එයාගේ පුතාට සිටු තනතුරු දුන්නා. දැන් ඒ පුතා කසාද බඳලා එයාගේ ළමයි ඉන්නවා. දැන් ඒ ළමයි ශාලාවෙන් සෙල්ලම් කර කර ඉන්නකොට මේ මේ කැත්තම කැත්ත කළු කුදු ගැහිච්ච වපර කොල්ලේ ඇවිල්ලා මේ පොල් කටුවක් අරගෙන ඇවිල්ලා දැන් ඉන්නවා අර ළමයි දිහා බලලා hina වුණා. අර ළමයි ඔක්කොම කෑ ගහලා අඬන්න ගත්ත මෙන්න අම්මේ පිරිටික් ඇවිල්ලා කියලා. සේවකයාව දැක්ක මේ හිඟා කකා ඉන්න කොල්ලෙක් ඇවිල්ලා ඉන්නවා. පයින් ගහලා ගහලා තාපෙක එළියට දැම්මා. මේ මොහොතේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහින් වඩිනවා. දැන් මේ ළමයාගේ අතපය ඔක්කොම තුවාල වෙලා මේ ළමයා ඉන්නවා ගල් ගොඩක වැටිලා අඬ අඬ. බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා එතන හිටගත්තා. ආනන්ද ආබුරන්ට කිව්වා ආනන්ද මේ ගෙදර සිටුතුමාට පොඩ්ඩක් එන්න කියන්නේ. සිටුතුමා ආවා. ඊට පස්සේ ව සිටුතුමනි මේ කවුද? අනේ ස්වාමිනේ කවුද දන්නේ අපේ බබාලා හොඳටම බය වුණා. මේ මේ සේවකේ මෙයා මේ ළමයා මේ කොළුවා එලෝලා කියලා. සිටුතුමනි මේ ඔබේ තාත්තා ඒ සිටුතුමාට මේක නිකන් හරි ප්‍රශ්නයක් කියා දෙන්න කෙනෙක් හිටියේ නෑ. හොයාගන්න විදියක් නෑ. ඊට පස්සේ අනේ ස්වාමීනි මට නම් විශ්වාස කරන්න බෑ කිව්වා. අපේ තාත්තා මෙහෙම කෙනෙක් නෙමෙයි කිව්වා. හරි සම්භාවනීය ජීවිතයක් ගෙවුවා කිව්වා. නෑ මේ වගේ තාත්තා. ආයිමත් කිව්වා. ඊට පස්සේ කිව්වා නෑ පිටුතුමනි කලබල වෙන්න ඕනේ අපි මේ දරුවගෙන් අහගමු කියලා කිව්වා. මේ දරුවා බුදුරජාණන් වහන්සේ නිකන් මෝහණයකට පත් කළා. පත් කළා කිව්වා පිටුතුමනි කියලා කතා කළා. දැන් අර ළමයා උත්තර දෙනවා. ඊට පස්සේ කිව්වා පිටුතුමා රඟවාපු වස්තුව තියෙනවද? තියෙනවා කිව්වා. ඒක ගොඩ ගන්න පුළුවන්ද කියලා පුළුවන් කිව්වා. දැන් අර මේ මෝහණයෙන් වගේ මේ මේ ළමයා අද්ද අද්ද ගිහිල්ලා එයා හංගපු තැන් වලින් පේන්නේ. ඒවා හාරනකොට මේ මතින රත්තරන් පිඟන්, රත්තරන් සිරපු ජෝඩු මතු. මේකෙන් තමයි හොයාගත්තේ මේ ජීවිත කතාවේ තියෙන බැරෑරුම් බව. ඒකෙන් අපිට ලැබෙන අවස්ථාව ඊළඟ ජීවිතේ නැත්තටම නැති වෙන්න පුළුවන්. ඉතින් මේක අපි මේක මේක වෙන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ මේක වෙන්නේ විඥානයේ ක්‍රියාකාරීත්වය. ඒතර විඥානය අපිට හසුරවන්න බෑ. හැබැයි විඥානය විනාශ කරන හැටියට අපිට ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න පුළුවන්. දැන් ඔබ මැරෙනකොට විඥානය චුත වෙනවා. ඒතර විඥානය චුත වෙනකොට ඔබට බෑ මේ මාගේ විඥානේ හොඳ තැනකට යන්න ඕනේ. එහෙම හසුරවන්න බෑ. ඒ මම කියලා අපි හිතන් ඉන්නේ විඥානේමයි. ඒ නිසා ඒක හසුරවන්න බෑ. හැබැයි ඔබට මේ ජීවත් වෙලා ඉඳෙද්දී ඒක හසුරවන්න බෑ. හැබැයි ඔබට පුළුවන් විඥානේ වෙනස් කරන්න. කොහොමද වෙනස් කරන්නේ? සුගතිය යන ආකාරයට විඥානේ හැදෙනවා. මේ සිත පිරිසුදු කරගෙන වැඩ කිරීමෙන්. එතකොට සිත පහදවාගෙන වැඩ කිරීමෙන් එතකොට සිත පහදවා ගන්න තියෙන පළවෙනි දේ තමයි බුදු කෙනෙක් ගැන සිත පහදවා ගැනීම. බුදු කෙනෙක් ගැන සිත පහදවා ගැනීම. මොකද හේතුව ඒක අපිට ලැබෙන දුර්ලභ දෙයක්. මේ ළඟකදී වයසක මහත්තයෙක් ආව මම හම්බුනේ. ඇයිලි මහත්තයා කිව්වා ස්වාමීනි මම ඇමරිකාවේ ඉන්නේ. මං ඔබ වහන්සේගේ පොත්පත් ගෙනලා කියෙව්වා. ඉතින් මට හිතුණා මේ ලංකාවට ආපෙල ඔබ වහන්සේ බලලා යන්න. ඊට මට කිව්වා ස්වාමීනි කාටවත් කියන්න එපා. මම දැන් යා කලිසම් කමිස අඳගෙන ආපු නිසා මම අඳුර ගන්න බැරි වුණා. ස්වාමීනි මම පාදිලි කෙනෙක් කිව්වා. පාලිකෙක් කෙනෙක් කිව්වා. මම මේ පොත්පත් කියුවා. ඊට පස්සේ මට කිව්වා ස්වාමීනි මම මනුස්ස ජීවිතේ විඳින්න තියෙන හැම සැපයක්ම විඳලා දැන් මට තියෙන්නේ. මට දැන් හිතෙනවා මේ ජීවිතේ මීට වඩා දෙයක් තියෙනවා කියලා. ඒකට කිව්වා මේ පොත් කියුවේ. ඊට පස්සේ මං කෝ එහෙනම් මහත් එක දෙයක් කරන්න ඔබතුමා හිත පහදවා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ ගැන. කොහොමද පහදගන්නේ? මම දැන් බලන්න ඔබතුමාගේ ආගම අදාන දෙවියන්ට කේන්ති යනවා, තරහ වෙනවා, පල්ලි ගන්නවා, සැර දානවා. මේ කිසි දෙයක් නැහැ කිව්වා මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය. උන්වහන්සේගේ චරිතය පුරා තියෙනවා නිකලස් බව. උන්වහන්සේගේ චරිත පුරා තියෙනවා සම්මා සම්බුදු බව. උන්වහන්සේගේ චරිත පුරා තියෙනවා විද්‍යාචරණ සම්පන්න බව. ඒ කියන්නේ සම්බුද්ධත්වයටපත් වුණා වයස 35 දී. උන්වහන්සේ පිරිනිවන් පෑවා වයස 80 දී. අවුරුදු 45 පුරා වෙනස් නොවි කියනවා. වෙනස් නොවි තියෙනවා ඒ ಗುಣ. සුගත බව, ලෝක විදූ බව, අනුත්තර පුරුෂ ධම්ම සාර්ථි, දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රීය බව. මේ වෙනස් නොවි මේ ගැන පහදිය ගන්න කොහිට. මේක තමයි පින්වත්නි අපේ ජීවිතේ වෙනස් කරන ප්‍රධානම දේ. බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගැනීම. මොකද මේ හිත පහදවාගත්තු ගම අපි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විශ්වාස කරමු. මොකද බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදින් නැතුව ඒ අවබෝධය විශ්වාස කරයි කියලා මම නම් පිළිගන්නේ ඒක වෙන්න බැරි එකක්. බුදු කෙනෙකුගේ ජීවිතේ උන්වහන්සේ අරහම් සම්මා සම්බුද්ධ, විද්‍යාචරණ සම්පන්න, සුගත, ලෝකවිදු, අනුත්තර පුරුෂ ධම්මසාරති, සත්තා දේවමනුස්සනම් බුද්ධෝ භගවා. මේ බුදු ගුණයන් කෙරෙහි හිත පැහැදුනාට පස්සේ අපිට උන්වහන්සේගේ අවබෝධය අපිට විශේෂ දෙයක් වෙනවා. විස්මිත දෙයක් වෙනවා. මේක විස්මිත දෙයක්. දැන් විඥානයක් ගැන මේ ලෝකේ කවුරු කතා කළත් මේ විඥානයේ ස්වરૂපය මොකක්ද? මේ විඥානේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මේ අපේ ජීවිතය තුල තියෙන ප්‍රබල දෙයක් විඥානය කියන්නේ. අපි දැනගෙන හිටියේ නෑ බුද්ධ දේශනාවලින් තොරව. ඒතර බුද්ධ දේශනාවලින් තමයි අපි දන්නේ විඥානය කියලා එකක් තියෙනවා කියලා. එතකොට මේ විඥානය අපිට ඕන හැටියට පවත්වන්න බෑ කියලා. එතකොට මේ විඥානය අපේ මේ ජීවිතවල සුගතිය කරා ගෙනියන විදිහට අපිට හදන්න පුළුවන් කියලා. දැන් අපි ගත්තොත් අපිට හොඳට බුදුරජාන් වහන්සේ සරණ ගිහින් ධර්මයේ සරණ ගිහින් ශ්‍රාවක සංඝයා සරණ ගියොත් ඒකට අපි කියනවා ශ්‍රාවකත්වයටපත් වුණා කියලා. ඊට පස්සේ අපි පංචශීලය ආරක්ෂා කරනවා. ඒකට අපි කියනවා ශ්‍රාවකයා සිල්වත් වුණා කියලා. ඊට පස්සේ ශ්‍රාවකයා ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගය, පටිච්ච සමුප්පාදය මේ විඥානයේ ක්‍රියාකාරීත්වය විමසනවා. ඒකට කියනවා ශ්‍රාවකයා ධර්මඥානෙන් යුක්ත වුණා කියලා. ඊර්වසි දම්පම් පුදනවා. ඒකට කියනවා ශ්‍රාවකයන් දන් දීම පුරුදු කළා කියලා. ඊට පස්සේ නුවණින් විමසනවා. ඒකට කියනවා ශ්‍රාවකයා ප්‍රඥාවන්ත වුණා කියලා. මේ සෑම එකක්ම අපිට මේ ජීවිතේ කරන්න පුළුවන්. මේ ජීවිතේ හැම එකක්ම කරන්න පුළුවන්. මේක දුර්ලභ අවස්ථාවක්. දුර්ලභ මේ මනුෂ්‍ය ජීවිතය අපිට ලබා ගන්න තියෙන අතිශයම දුර්ලභ අවස්ථාව. ඒ නිසා පින්වත්නි මේ දුර්ලභ අවස්ථාවේ අපි අපි කරන්න ඕන එකක් තමයි මේ හොඳට අවබෝධයෙන්ම තිසරණේ පිහිටලා හොඳට පංචශීලය ආරක්ෂා කරගෙන හොඳට බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේ බුද්ධ දේශනා ඉගෙනගෙන ඒ අනුව ජීවිතේ පුරුදු කරලා පුළුවන් තරම් පින් රැස් කරගන්න ඕන. මේ පින් රැස් කර ගැනීමේදී මම ඔබට විශේෂ ක්‍රමයක් කියන්නම්. ඔබේ ජීවිතය යහපත් වෙන දැන් ඔන්න ඔබ උදේ නැගිටිනවා කියමු. ඔන්න උදේ නැගිටලා ඔබ මෝනකට හොදගෙන ඔන්න ඔබ බුදුන් වහන්සේ. ඒ කියන්නේ ඔබ තෙරුවන් සරණ යනවා. කියලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවා. සිල් සමාදන් කරනවා. මේක තමයි ඔබ ඉතිස්සල්ලාම උදේ පාන්දර රැස් කරන පින. මේක ඔබ කරන්න ඕනේ එකක්. සමහරු කරන්න උදේ නැගිට්ටා මූණකට හේතුව රේඩිය එක දැම්මා පිරිත් දෙය ඇහෙනවා මෙයා මේ පොල් දානවා මිරිස් සම්බරනවා හාල් ගන්නවා. කරන්න ඕනේ එහෙම නෙමෙයි. විනාඩි 15ක් හරි කමක් නැහැ. Taman හිත Taman චේතනාව පහළ කරලා කරන්න ඕනේ. මොකද උදේ පාන්දර පිරිත් අහගෙන ඉච්ච කියලා පාලියෙන් යන්නේ Tamanට තේරෙන්නේ නැහැ නේ ආරිතේ. තමන්ගේ විශ්වාසයක් තියෙන යහපතක් උදා වුණා කියලා එච්චරයි. ඉතින් ඒ නිසා ඒ නිසා පින්වත්නි ඔබ ඒක තේරුම් අරගෙන මේ ඔන්න උදේට මේ විනාඩි 15ක් ගන්න. තෙරුවන් සරණ ගියා දෙවුණුව තෙවුණුව දුතියම් පිටතියම්ප කියලා ඊට පස්සේ සීලය අදිස්ථාන කරගත්තා. සිල්පද කිව්වා. ඊට පස්සේ බුදුන් දහම් සංගම වන්දනා කළා. ඊට පස්සේ තමන් බුදු ගුණ සීකල පොඩ්ඩක් වන්දනා කළා. ඒක තමන් චේතනාව පහළ කරලා හිතාමතා කරන්නේ. ඒක රැස් කරන පිනක්. ඔන්න ඊට පස්සේ තමන් අතපසු ගානවා වැඩපළ කරනවා රැකී රස්සාවලට යන මේ කටයුතු ඔක්කොම කරනවා මිනිසුන්ට උදව් කරනවා යහපත් දේවල් කරනවා පින් රැස් කරගන්න. රාත්‍රී වෙනකොට ඔන්න ඔබට ආය අවස්ථාවක් තියෙනවා බුදුන් වදින්න. ඔන්නම රැයට බුදුන් වදිනවා. බුදුන් වැඳලා ඔබට කරන්න වැඩක්. මොකක්ද මේ වැඩේ? ඔබ බුදුන් වැඳලා ඉවර වෙලා හිමීට නිස්සබ්දව ඔබට විතරක් ඇහෙන්න ඔබ අමතන්ද මේ නොපෙනෙන ලෝකේ කොහොමද අමතන්නේ? ලෝකපාලක දෙවිවරුනි, සක්‍ර දේවේන්ද්‍රේනි, සතරවරම් දෙවිවරුනි, ආල්පී ශාක්‍ය, මහේ ශාක්‍ය දෙවිවරුනි, ඔබ වහන්සේලා ওই දිව්‍ය සැප විඳින්නේ සංසාරී රැස්කල පිනක විපාක වශයෙන්. මම මේ මනුස්ස උපතක් ලබා යම් සැපයක් විඳින්නේ මම සංසාරයේ කරන ලද පිනක විපාක වශයෙන්. හැබැයි ඔබ වහන්සේලාට පින සැපේ පින හේතුනේ පින බව. මට සැපේ පින හේතු වෙලා තින්නේ පින බව දැනගත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. සත්‍යයට යහපත පිණිස පවතිනවා පින. ඊට පිණිස පවතින පින කියලා. ඒ නිසා දෙවිවරුනි මම මේ පින අද හිමිදිරි උදෑසන තෙරුවන් සරණ යෑමෙන් රැස් කළා. සිල් සමාදන් වීමෙන් මම මේ පින රැස් කළා. මම මේ මේ අසවල් අසවල් ආයත උදව් කිරීමෙන් පිටවීමෙන් ලෙඩ්ඩුන්ට සැලකීමෙන් සංඝෝපස්ථාන කිරීමෙන් වන්දනා කිරීමෙන් ධර්මයේ කියා දීමෙන් ධර්මයේ මෙනෙහි කිරීමෙන් භාවනා කිරීම ආදි වශයෙන් කිරීමෙන් මම මේ පින් රැස් කළා මේ රැස් කළ සියලු පින් මම ඔබ වහන්සේලාට අනුමෝදන් කරනවා ඔබ වහන්සේලා මේ පින් අනුමෝදන් කියලා සපවත් විත්වා හිට දවසේ මට මීටත් වඩා හොඳින් පින් කර ගැනීමට ඔබ වහන්සේලාගේ උදව්ව ලැබේවා. හිත රැයටත් මම මේ විදිහට වහන්සේලාට පින් දෙනවා. බලන්න ඔබේ වෙනස. ඔබට වෙනසක් වෙන්න පටන් ගන්නවා. කිසිම සතුරු බලවේගයකට ඔබ යටත් කරන්න බැරුව යනවා. ඔබට ආරක්ෂාව ලැබෙනවා. සතුරු බලවේග පරදින. ඔබට ඔබ කරන්නා ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා. ඔබේ ජීවිතවල තියෙනවා නම් හදිසි අනතුරු ඒව මගහැරිලා යනවා. ඔබේ ජීවිතවලට ඉෂ්ට දේවතාවුන්ගේ ආරක්ෂාව ලැබෙනවා. මේ කරන්න ඔබ පාවිච්චි කරන්නේ පින. මේ පින ඔබ දිගින් දිගටම දිගින් දිගටම කරනකොට මේ පිනට කැමති වෙන දෙවිවරු නිතර ඔබ පිනට පොළඹවනවා. පිනට යොමු කරනවා. පිනෙන් සතුට කරනවා. මේ නිසා මේ ඔබ කරගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සැප ලබා දෙන්නේ පිනේ එතකොට මේ ජීවිතේ ඔබ අවසන් වෙනකොට බයක් ඇති වෙන්නේ අනේ මම මැරුණා මැරිලා කොහේයි දන්නේ කොහේයි දන්නේ ඒක හිතරේ ඉන්නේ එතකොට ඔබට හිතෙන්නේ කොහොමද මම දෙවියන් අතරට යන්නේ මං යන්නේ නැත්නම් කවුරු යන්නද කියලා ඊට පස්සේ මොකද වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශකන දේශනා කළ ඒක හරියට මේ වෙන රටකට අපි යනකොට ඔන්න අපි පිට රටකට යනවා යනකොට එතනදී අපේ ඥාතීන් ගෙවල් දොරවල් ලෑස්ති කළා, කාමර ලෑස්ති කළා, කෑම ලෑස්ති කළා, එයාපෝට් එකට එනවා වාහනේ අරන් අපි එක්කම යන්නේ. අන්න ඒ වගේ කියනවා මේ අපි මේ පින රැස් කරනකොට මේ රැස් කරන්නා වූ පින විසින් සැපේ ලැබලා දීලා තියෙනවා. සැපේ හදලා තියෙනවා. පරිසරය හදලා තියෙනවා. මෙතනින් පිට චුත වෙනවා විඥානය පින සහිත. පින සහිත විඥානය ගිහිල්ලා පින් පොළවක පැලෙනවා. ආන් ඊට පස්සේ ආයෙත් අපයකට. මේම තමයි පින්වත්නි මේ ගමන යන්න තියෙන්නේ. ඒ නිසා කල්පනා කරන්න අපිට තියෙන දුර්ලභ වාසනාවක් බුදුරජාණන් වහන්සේ සරණ යාම, ධර්මයේ සරණ යාම, සංඝ රත්නයේ සරණ යාම, සීලයක පිහිටන්න ලැබීම. ඊළඟට තියෙන දුර්ලභ වාසනාව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අවබෝධ කරගන්න ලැබුණොත් උන්වහන්සේ වදාළ ධර්මයේ චතුරාර්ය සත්‍යය චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ජීවිතය අවබෝධ කළොත් අපි සෝවාන් වෙනවා. සෝවාන් වෙනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමුණුණු කෙනෙක් වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට මේ ජීවිතේ වැටුණොත් අපි කවදාවත් සතර අපායට වැටෙන්නේ නැහැ. ඒකාන්තම සුගතිය උපදින්නේ සසර ගමන ආත්ම හතකට කෙටි වෙනවා. ඒ ආත්ම හතේම එක්ක උපදින්නේ මනුස්ස ලෝකේ, එක්ක දිවි ලෝකේ, නිරේපදින අනතුරු ඉවරයි. නිරේ උපදින්නේ. තිරිසන් යෝනිය උපදින්නේ. ප්‍රේතය වෙලා උපදින්නේ. එතකොට පින්වත්නි මේ අනතුරු සියල්ලම මොදවන ධර්මයක් ලැබුණාම ඒ ධර්මයේ මතු කරපු ලෝකෙට පෙන්වා දීපු ශාස්ත්‍රුන් වහන්සේ නමක් සම්බුදුරජාණන් වහන්සේ නමක් ගැන දැනගන්න ලැබුණාම අපිට කොයිතර වාසනාවක්ද විශේෂයෙන් මේ අනුරාධපුරේ අනුරාධපුරය කියන්නේ මේ ලෝකේ තියෙන පුණ්‍ය භූමි වලින් උසස්ම පුණ්‍ය භූමිය. මම හිතනවා වර්තමානයේ දඹදිවටත් වඩා උතුම් භූමිය. මොකද හේතුව? අද ජීවමාන ජයශ්‍රීමා බෝධින් වහන්සේ වැඩ ඉන්නේ අනුරාධපුරේ. ඊළඟට මේ අකුධාතු අකුධාතු කියලා කියන්නේ මේ උඩ උරහි සැටි. ඒ අකුධාතු වැඩ සිටින්නේ තූපාරාමයේ. ඊළඟට ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේගේ මේ ළඟ අම්බස්තල මහා චෛත්‍ය රාජයා. එතකොට මේ රහතන් වහන්සේලා ස්පර්ශ කරපු බුදුරජාණන් වහන්සේ වැඩපු භූමිය මේ භූමිය මේ ලෝකේ දුර්ලභ දෙයක්. ඔබ දන්නේ නැහැ මට හම්බ වෙලා තියෙනවා ඉන්දියාවේදී ටිබෙට් ජාතිකාය ඒගොල්ලෝ ආශාවෙන් අහනවා සීමා බෝධීන් වහන්සේ ගැන. හරි ආසයි. අනේ අපිට හරි ආසයි සීමා බෝධිය දකින්න කියලා කියන. නමුත් එන්න වාසනාව නැහැ. අපිට මේ ළඟ තියෙන. අපිට මේ රුවන්වැලිසේ ළඟ තියෙන. ඒ නිසා මේක හරියම වාසනාවක්. ඉතින් මේ වාසනාවන්ත භූමියේ තුල ජීවත් වෙන ඔබට ඒ බුදුරජාණන් වහන්සේව සරණ ගිහින් පින් රැස් කර කර ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න ලැබුණොත් ඒක කොයිතරම්ම වාසනාවක්ද. අන්නේ වාසනාව සියලු දෙනාට උදා වේවා කියලා මම ආශිර්වාද කරනවා.